පිළිනි මහත්මිය තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ අවසර සමහර ධර්මකාරණා ටිකක් ගැඹුරුයි බොහොම ඈතක ඉඳන් මේ ධර්මදේශනාව අහන්න පටන් ගත්තේ ඉතින් මට තේරෙන විදිහට යම් යම් කාරණා අවබෝධ කරගන්න උත්සාහ කරනවා ඇත්තටම මට කාරණා දෙකක් අහන්න අවශ්‍යයි පළවෙනි කාරණාව ගියවර දේශනාවේදීත් ඔබ වහන්සේ බොහොම අපූර්වට දේශනා කළා අපේ අප බුදුරජාණන් වහන්සේ දැන් පිරිනුවන් පාල වුණාට උන්වහන්සේ කරපු කර්ම ශක්තිය අද දක්වා ඇති වෙනවා පුණ්‍ය ශක්තිය ඒ වගේම කරපු පාප කර්මත් අද දක්වා ඒ කියන්නේ අර නිന്ദා අපහාස බුදු පිළිම කැඩීම් වගේ දේවලුත් ඒ ශක්තිය තාමත් තියෙනවා ඒ ශක්තිය අවුරුදු 2500ක් වෙනකනුත් තියෙවි කියලා ඒතකොට මට මට තේරුණ විදිහට දැන් මේ හැම දෙයක්ම ශක්තියක්නේ. ශක්තිය කියන එක ඇති වෙනවා නැති වෙනවා ශක්තිය තව ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. ශක්තියෙන් ශක්තියෙන් ආකර්ෂණ විකර්ෂණය වෙලා පදාර්ථ හැදිලා පදාර්ථයෙන් රූපයක් හැදෙනවා. ඉතින් මේ මේ අපි කියන්නේ අපේ නම් ශක්තියෙන් එකතු වුණ රූපයක්. ඒ රූපය හැදෙනවා කැඩෙනවා ආයි හැදෙනවා කැඩෙනවා එහෙම ගලපා ගැනීම නිවැරදිද ස්වාමීන් වහන්සේ නැත්නම් මම තවත් මුලාවකද ඉන්නේ? මූලික වශයෙන් අපිට එහෙම දැනෙන විදිහට විශ්ලේෂණය කර ගැනීම වරදක් නැහැ. දැන් අපි හිතමු යම්කිසි කෙනෙකුට යථාර්ථය අවබෝධ කරන්න යාමේදී තමන්ට පහසු දොරටුවකින් තමන්ට පහසු ප්‍රවේශයක් ගැනීම වරදක් නෑ. අපි හිතමු බටහිර විද්‍යාව ඉගෙනගෙන තියෙන කෙනෙකුට ඒ විද්‍යාව තුළින් මේ ධහමට ප්‍රවේශ වෙන්නට ගොවිකම ඉගෙන ගන්න කෙනෙකුට හරියට ඒක අධ්‍යයනය කරනොත් ඒ ගොවිතන තුලින් ප්‍රවේශ වෙන්න වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නගෙන මේ මොකක් හරි තුලින් අවසානයේ අපි එන්න ඕන කරන්නේ මේ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන රටාව ඒවැ තියෙන සම්බන්ධතාවය ඒවැ අන්‍යෝන්‍ය හේතු ප්‍රත්‍ය ක්‍රියාවලිය හරියට තේරුම් ගන්නටයි අපි එන්නේ එතකොට ඒකට අපි කියන වචනේ මොකද්ද කියන එක එච්චර වැදගත් නැහැ. හැබැයි අර අපි ආකෘතිගත වෙන්නේ නැතුව මනස නිදහස්ව තියාගෙන බුදුදහමේ මූලික સિદ્ધාන්ත එක්ක යාම වැදගත් වෙනවා. මොකද අපිට අපි හිතමු බටහිර දර්ශනය, බටහිර විද්‍යාව පාදක කොටගෙන ඒක ඉගෙනගත්තු කෙනෙක් බුදුදහමට ප්‍රවේශ වෙනකොට වර්ධින තැන තමයි බටහිර විද්‍යා මූලධර්ම තුලින් බුදුදහම විග්‍රහ කරන්නේ. එතකොට පැටලෙනවා. ඒක අපට ප්‍රවේශයක් සඳහා පාවිච්චි කළාට කමන්නේ ප්‍රවේශ වෙලා ඊට පස්සේ බුදුදහමේ තියෙන මූල ධර්ම ටික හරියට හඳුනගන්න. හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ස්කන්ධ ධාතු ආයතන ආදී මේ තියෙන මූලික න්‍යාය. ඒවා ඉගෙනගෙන ඒ ඔස්සේ තමයි අපි ඊට පස්සේ මේක විග්‍රහ කරගන්න උත්සාහ කරන්නේ. නැතිනම් අපට යම් පටලැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. ප්‍රවේශයක් හදාගන්න අපට පුළුවන් තරකින් දැස්සට කමක් නැහැ. හැබැයි ඊට පස්සේ අපි අධ්‍යයනය කරන්න නැත්නම් මේ බුදුදහම තුල බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන මූලික સિદ્ધාන්ත තේරුම් අරගෙන ඒ ඔස්සේ මනස මෙහෙවන්නයි අපි වෑයම් කළ යුත්තේ.